තෙරුවන් සරණයි. <clears throat> අපි සතිපට්ඨාන සූත්‍රය ගැන <clears throat> කරගෙන යන දේශනා මාලාවේ ඊළඟ කොටසට යන්නේ. අපි මේ වෙනකන් ධාතු මානසිකාර්ය දක්වා කතා කරගෙන ආවා. ඒ වෙනකන් එනකොට මේ <clears throat> විපස්සනාවේදී මේ වර්තමාණයට අවදි වීම හරහා අපිට ධාතු ගුණ ධාතු ස්වභාවයන් ඉස්මතු වෙලා පෙනෙද්දී අපේ මනසේ මුල් බැහැගෙන තියෙන නিত্য සුඛ සුභ සංඥා ආත්ම සංඥා දුර වෙන්න පටන් ගන්නවා. ඒකට ආරම්භයක් වැටෙනවා. ඉතින් මේ අපි මේ විදිහට ධාතු ගුණ වශයෙන් දකින්නේ පණ තියෙන ශරීරයක. ඉතින් මේ නවසීවතික පබ්බේ කියන එක අපි සම්ප්‍රදායානුකූලව දන්නේ මේ මරුණු ශරීරයක වෙනස දකින්න එක. හැබැයි මේක කොහොමද මේ විපස්සනාවට ඇදලා ගන්න කියලා බැලුවොත් අපි දැන් මෙතෙක් වෙලා මේ ධාතු ගුණ වශයෙන් මේ නিত্য සුඛ සුභාත්ම සංඥා දුර වෙන පැත්තට මේක දැක්කේ පණ තියෙන ශරීරයක. ඉතින් අපි මෙතනදී පණ නැති ශරීරයක් එක්ක සංසන්දනය කරලා මේ වෙනස මොකක්ද කියලා අත්දකින්න තමයි අපිට මේක පාවිච්චි කරන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් මේ ධාතු මනසිකාරය දක්වා යද්දී ධාතු ස්වභාවයන් වශයෙන් දකිද්දී ඒක ditthi visuddhiyට තමයි අපිව අරගෙන යන්නේ. ඒකට පහසුවක් එනවා. දිට්ඨි විසුද්ධියට දොර ඇරලා දෙනවා. ඉතින් මේ නවසීවතික කියන එකේ මේ මල කඳක සිදුවෙන වෙනස දකින එකේදී සාමාන්‍යයෙන් කෙනෙකුගේ මනසේ ඇති වෙන්නේ <clears throat> පිළිකුලක් බියක් සහිත හැඟීමක්. අපි ඒකට තමයි කලකිරීම කියලා කියන්නේ. මේ මල මල කඳක සිදුවෙන වෙනස දැක්කහම අපේ මනසේ හටගන්න බියට පිළිකුලට අපි කලකිරීම කියනවා. නමුත් ඒ කලකිරීම නෙමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක ද්වේෂ මූලික වෙලා හටගන්න. ඉතින් මේක ධාතු වශයෙන් දැක්කොත් ඔන්න එතන द्वේෂය නෑ. ඒක විපස්සනාවට තමයි දොර ඇරෙන්නේ. ඒක විපස්සනාවක්. ඉතින් අපි දන්න බොහතාන් වහන්සේගේ මේ ගිහි ගිය හැරයාමේ සිද්ධියේදී සතර පෙර නිමිති දැකලා කලකිරීම සිද්ධ වුණෙත් මෙන්න මේ द्वේෂය නැති විදිහට. අපි හිතන් ඉන්නේ එක වෙන ක්‍රමයකට. द्वේෂය නැති කලකිරීමක් තමයි වහතාන් වහන්සේට එතනත් සිද්ධ වුණේ. ඉතින් මේ දැන් මේ අපි මේ පුහුණුව කරගෙන යන්නේ අපේ මනසේ තියෙන වැරදි දෘෂ්ටියක් අයින් කරන්නනේ. ඒක මොකක්ද කියලා හොයන්නනේ අපි අරගෙන තියෙන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා දුරු කරන ක්‍රමයකටනේ මේ පුහුණුව අරගෙන යන්නේ. ඉතින් අපේ මනසේ සාමාන්‍යයෙන් මේ නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥා වැඩි කරන්න හොඳටම හේතු වෙන අරමුණක් තියෙනවා. ඒ තමයි විරුද්ධ ලිංගික ශරීරය. ඉතින් මට මතක නැහැ ඒක සූත්‍රයක තියෙනවා මේ ලෝකේ පිරිමියාට දකින්න තියෙන රූප අතර පිරිමියෙකුට හිත වසඟ කරන හිත බැඳගන්න ලෝකෙ සුන්දරම රූප කොටසක් තියෙනවා නම් ඒ රූප අතර පිරිමියෙකුගේ හිත යට කරගන්න අංක එකේ රූපය වෙන්නේ කාන්තාවකගේ රූපය. ඒ විදිහට පිරිමියෙකුගේ හිත යට කරගන්න අංක එකේ ශබ්දය වෙන්නේ කාන්තාවකගේ කටහඬ. සුවඳ වෙන්නේ කාන්තාවකගේ ගඳ සුවඳ. රස වෙන්නේ ඒ රස. ඊට පස්සේ ස්පර්ශ කාන්තාවකගේ ස්පර්ශය. ওই විදිහටම මේ ස්ත්‍රියටත් තියෙනවා. ස්ත්‍රියගේ හිත යට කරන රූපයක් තියෙනවා නම් ඒ තමයි පුරුෂයාගේ රූපය. ශබ්දයක් තියෙනවා නම් ඒ තමයි පුරුෂයාගේ ශබ්දය. ගඳ සුවඳක් තියෙනවා නම් ඒ තමයි පුරුෂයාගේ ගඳය. රසය ස්පර්ශය මේ විදිහට විස්තර කරලා දෙනවා. ඉතින් ඒක අපිට තේරෙන්න කතා කළොත් මේ ලෝකේ පුරුෂයෙකුට තියෙන හොඳම කාම වස්තුව ගැහණිය ගැහණියකට තියෙන පිරිමියෙක්. ඉතින් මේ විරුද්ධ ලිංගිකයා තමයි අපිට මේ නিত্য සුඛ සුභ ආත්ම සංඥා වැඩිපුරම වැඩි කරන්න හේතු වෙන්නේ. ඉතින් එතකොට මේ විදිහට මේ තරුණ කෙනෙක් මිය ගියාට පස්සේ ඒක අපේ හොඳට අපේ මනසට හොඳට ඒක වදිනවා. සාමාන්‍යයෙන් හොඳට බලන්න මේ වයසක කෙනෙක් මැරෙනකොට වැඩිය තරුණ කෙනෙක් මැරුණොත් එහෙම ඒක අපිට දැනෙනවා වැඩි. ඇයි ඒ අපේ මනසේ අර නিত্য සුඛ සුභ ආත්ම සංඥා වැඩි කරන්න හේතු වෙන දෙයක් එතන තියෙන්නේ. එතකොට මේ මලකඳක් කියන එක නවසීවතික කොටසේ මලකඳක මේ විපරිණාමය විපස්සනා ඇහැකින් බැලුවොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ මනසේ අර තියෙන නিত্য සුඛ සුභාත්ම සංඥා ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. ඒක කාමයට ලොකු පහරක්. මිනිස්සු කැමති නෑ. සාමාන්‍යයෙන් උපමාවක් කිව්වොත් අල්ලපු ගෙදර හොරකමක් වුණොත් අල්ලපු ගෙදරට හොරෙක් පැනනොත් අපිත් පොඩ්ඩක් සීරුවෙන් ඉන්නවනේ. අපේ ගෙදරටත් හොරෙක් පණී කියලා. ඒ වගේ මේ තරුණ කෙනෙක් මැරුණාම අපිටත් පොඩ්ඩක් රතු ලයිටයක් පත්තු වෙනවා <clears throat> මරණය සම්බන්ධයෙන්. මේ නিত্য සුඛ සුභාත්ම අරගෙන තියෙන එක සම්බන්ධයෙන් පොඩි රතු එලියක් පත්තු වෙනවා. ඉතින් මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ විපස්සනා හැකින් බලනවා කියන එක මේ නිකමට හිතලා බලන්න ඔබට මරණය කියන එක සිහි වෙද්දී කාමය කියන එක සිහි වෙද්දී ඔබේ හිතට දැනෙන දේවල් තියෙනවා. ඔබට මරණය සිහි වෙනකොට ඔබේ හිත අදින්නේ ඔබට බයක් තැති ගැනීමක් එනවා නම් ඒකට හේතුව තමයි සසර. ඔබට කාමයේ සිහි වෙද්දී ඔබට ඒකට ඇල්ම ඒකට වෙන එනවා නම් වැඩිපුර ඇලීමක් බැඳීමක් ඒකටත් හේතුව සසර. ඉතින් අපි මේ සසරට මරණය කියන එකයි කාමය කියන එකයි සංසාරයට තල්ලුව දීලා තියෙද්දී අපි මේ විපස්සනා වහරහා උත්සාහ කරන්නේ ඒක නිවන දිහාවට අරගෙන යන්න. කාමය සහ මරණය කියන එක. ඉතින් මේ මරණය දිහා කාමයෙන් කාම සංඥාවෙන් බැලුවොත් තමයි අපිට බය එන්නේ පිළිකුල එන්නේ. එතකොට අපිව සංසාරයට අරන් යන්නේ. ඉතින් අපි මේ මරණය දිහා බලන්න හදන්නේ විපස්සනා හැකින් බලනවා කියන්නේ අපිට කලකිරීම එන විදිහට ඇලීමක් එන්නේ නැති විදිහට නිරෝධයක් එන විදිහට බලන දෘෂ්ටියක් තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. ඒකෙන් අපිට මේ දිට්ටි විසුද්ධියට පාර කැපෙනවා. ඒකෙන් අපිට ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අර මෙතෙන්ට එනකන් මම කියවනේ අපි මේ ධාතුන්ගේ ස්වභාවය තමයි අත්දකින්නේ සාමාන්‍යයෙන් වර්තමානයට අවදි වෙනකොට පණ තියෙන ශරීරයක. ඉතින් ඕක පණ නැති ශරීරයකටත් සංසන්දනය කරලා බලපුවාම අපිට තේරෙනවා මේ පණ තියෙන මගේ ශරීරය වගේම තමයි පණ නැති ශරීරයකත් මේ තියෙන්නේ ධාතු ස්වභාවයක් විතරමයි කියන එක අපිට අහු වෙන්න ගන්නවා. එතකොට ඉතින් අපිට අඬන්න වැළපෙන්න වෙලාවක් එන්නේ නැහැ මේ ඇත දකින්නකොට. ඒ ශරීර දෙකේ පණ ඇති පණ නැති ශරීර දෙකේ සංසන්දනය එක්ක සිහියත් එක්ක නුවණත් එක්ක විපස්සනායකින් බලද්දී දෙකම එකයි දෙකේම තියෙන එකම ධාතු ස්වභාවයක්. මොකද පටවි ධාතුව කියන එක කොහේ තිබුණත් ඒක පටවි ධාතුවම තමයි. ඒක මල කඳක එක පටවි ධාතුවක් පණ තියෙන ශරීරයක තව පටවි ධාතුවක් නෙමෙයි. ඒකේ පටවි ධාතුවේ තියෙනවා ಗುಣ හයක්. ඒකේ තද ස්වභාවය කොහේ තිබ්බත් තද ස්වභාවයම තමයි. ඒක වෙනස් වෙන්නේ ඉතින් මේක අපිට දකින්න පුළුවන් වෙනවා. ඒක නිකම්ම ditthi visuddhiyට ටික ටික ටික ටික අපේ මනස අරගෙන යනවා. නමුත් ඉතින් මේ කියන තරම් ලේසි නැහැ. මොකද මේක ක්‍රමානුකූල පුහුණුවක් එක්ක එන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මරණය දිහා අපි මේ බලන බැල්ම අමරණීය වෙන තැනට අපේ මනස අරන් යනවා. තමන්ගේ මරණය එනතෙක් අපිට පුළුවන් මේ විදිහට අනුන්ගේ මරණයෙන් වැඩ ගන්න අනුන්ගේ මරණයක් දැකලා ඒක මේ අර පිළිකුල දැකලා මලකඳේ විපරිණාමය දැකලා බයක් කැතක් පිළිකුලක් ද්වේෂ මූලික හැඟීමක් ඇති කර ගන්නවට වැඩිය අපිට පුළුවන් මේක විපස්සනා හැකින් බලලා තමන්ගේ මරණය එන දවසට මුහුණ දෙන්න පුළුවන් වෙන මේ අනුන්ගේ මරණයෙන් වැඩ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මේ සතිය තමයි මුල් වෙන්නේ. ඒකට විපස්සනා ඇහැ තියෙන්න ඕනේ. කොහොමද මේක දිහා බලන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර විට කෙනෙක් මේකට විරුද්ධ වෙයි. නමුත් අපිට පොතේ තියෙන දෙයට එහා ගිහිල්ලා අපිට ඕනම පැතිකඩකින් මේක දිහා බලන්න පුළුවන්. ඒක ධාතු ස්වභාවයෙන් බැලුවා කියලා මේ මැරිච්ච මල කඳක් දිහා ඒකේ ඇති කිසිම වරදක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අපේ දිට්ඨිය සුද්ධ වෙන එක. වැරදි දෘෂ්ටිය ටික ටික දිය වෙන්න පටන් ගන්න එක. ඉතින් මේ මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ මරණය කියන එකට සාර්ථකව මුහුණ දෙන්න නම් සාමාන්‍යයෙන් අපි මරණය කියන එකට බය දඟලන්නේ මරණයෙන් නවත්තන්න හදන්නේ. නමුත් මරණය නවත්තන්න බැහැනේ අපිට ඉපදෙන එක නවත්තන්න නැතෝ ඉතින් යම් කිසි තැනකදී අපි මරණයක් කරහා ඉපදෙන එක නවත්ත ගන්න වැඩ කරනවා නම් ඒක විතරයි එකම ක්‍රමය මරණය කියන එක නවත්ත ගන්න තියෙන. එහෙම නැතුව ජීවිතය අනියතයි මරණය අනියතයි කියම මුණු මුණ හිටියට දෙයක් වෙන්නේ නැහැ. මරණ සතිය කියලා කියන්නේ එහෙම එකක් නැවත නූපදීන තැනට මනස හදාගන්න එක. ආන් එතකොට ඒකේ නා මැරෙන්නේ නැහැ අර මේ ධම්මපදයේ ගාතාවක් තියෙන අප්‍රමාදව මත පදං කියලා. ඉතින් මෙතන අප්‍රමාදයේ විදිහට ගන්න සතිය කියන එක අපි කලිනුත් විස්තර කරලා තියෙනවා. සතිමත් චිත්තක්ෂණයක නම් අපි ඉන්නේ මේ මොහොත තමයි අප්‍රමාදී වෙන්නේ. ඉතින් අප්‍රමාදී වෙන කෙනාට මේ එයාට අප්‍රමාදී කෙනාට මේ මරණය කියන එක යථා ස්වභාවයෙන් දකින්න පුළුවන්. මේක ධාතු වශයෙන් දකින්න පුළුවන්. එයා මේ ජීවිතය කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙත් එයා හොඳින් ජීවත් වෙනවා මොකද මේ යථාර්ථය දැකලා තියෙන නිසා එයාට හොඳ හොඳින් ජීවත් වෙන්න පුළුවන් නිසාම එයාට හොඳින් මැරෙන්නත් පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ අප්‍රමාදී වීම නැති මිනිස්සයා ජීවත් වෙලා හිටියත් නිකන් මැරිලා වගේ තමයි. මොකද මේ මිනිස්සයා මැරෙන්න බයෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ අත්‍යාර්ථය දකින්න තැනට තමයි විපස්සනාව හරහා අපේ මනස අරගෙන යන්නේ. ඉතින් මේ කියන්නේ අපි මරණය දිහා මේ ද්වේෂයෙන් තොරව බලන බැල්මකට හිත හදන එක. ඉතින් මේක මරණානුස්සතිය කියන එකට ඔබට ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මරණානුස්සතිය කියලා දාන්නේ වාක්‍ය ටිකක් තියෙනවා. ওই ටික හිත හිතා හිත හිතා ඉන්න එකක්. ඒකෙන් අපිට මැරෙන්න බය නැති වෙන්නේ ඕනම කෙනෙක් ඇහුවොත් ඔබ ඔබේ හිතින් තට්ටු කරලා අහන්න මරණය මූණ ඉස්සරහට ආවොත් අපි තාම සහලවනවා නම් ඒ කියන්නේ ඔබ ඔබ වඩලා තියෙන මරණානුස්සතියෙන් ඔබට ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඉතින් සතිය හරහා අපිට නියමාකාරයෙන් මරණානුස්සතිය වඩන්න පුළුවන්. මොකද සතිමත් මිනිස්සයාට සතිය පුරුදු කරන කෙනාට සතිය හරහා විපස්සනා පුරුදු කරන කෙනාට මේ මරණයට තියෙන බය ටික ටික අඩු කර ගන්න පුළුවන්. මරණය කියන්නේ එක්තරා සිද්ධියක් විතරයි කියන එක දැක ගන්න පුළුවන්. එතකොට එයා ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් ජීවත් වෙනවා. මරණයටත් එයා සතුටින් මුණ දෙනවා. ඒක තමයි එකම ක්‍රමය. මොකද මේ මරණය නවත්තන්න අපිට බෑ. ඒකට තියෙන එකම ක්‍රමය ඉපදෙන එක නවත්තන එක. එතෙන්ට මනස අරන් යන්න පුළුවන්. මේ ඇත්ත දැකීම හරහා, දිට්ටි විසුද්ධියට මනසට දොර ඇරලා දීම හරහා. ඉතින් අපිට පුළුවන් ඒකට හෙමින් හෙමින් මේ ධාතු මනසිකාරය හරහා මේ මල මලමිනියක මලකදක ස්වභාවය විග්‍රහ කරගෙන අපිට එතනට මනස අරන් යන්න පුළුවන්. ඉතින් ඒකට මම ලොකුවට විස්තර කරන්නේ නැහැ. මම හිතනවා ඔබට ඒ කාරණේට අනුග්‍රහයක් වෙන්නේ නැති කියලා මේ පුංචි විස්තර කිරීම. ඉතින් ඒ කාරණාව මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ දේශනාවකින් ඊළඟ කාරණේ මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.